එතකොට මේ එදා අපි මුල්ම දවසේ මතක් කරගත්ත විදිහට මේ ධර්මදේශනා මාලාව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ ගමන් කරන ධර්ම මාර්ගය නිවැරදිද බුද්ධ දේශනාවට අනුකූලද කියන එක සුත්තමේ ඥානයක් වශයෙන් දැනුමක් වශයෙන් ඇති කරගන්නයි. බුදුරජාණන් වහන්සේ කලින් මතක් කළා වගේ අනුග්‍රහිත සූත්‍රයේදී අපි මේ වඩන භාවනාවට අත්වලක් වශයෙන් රුකුලක් වශයෙන් කාරණා පහක් මතු කරලා පෙන්නනවා. ඒ භාවනාවට අනුග්‍රහ කිරීම සඳහා අපි එකක් කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. අපි දැන් ඒක වාර කීපයකදීම ඉෂ්ට කරමින් මේ පින්වතුන්ට යම් යම් දහම් ගැටලු ඒ සම්බා ඒ වගේම භාවනාව හා සම්බන්ධ ගැටලු තියෙන ඒවා විසඳ ගන්න උත්සාහවත් වුණා. ඒ වගේම පළවෙනි දවසේම සීලය සම සීලයක පිහිටලා අදි සීලයක පිහිටලා ඉතින් සීල අනුග්‍රහිතයක් වශයෙන් අපි සැදිලා පැහැදිලා කය වචනය සංවර කරගෙන මේ කටයුත්තේ යෙදෙනවා. ඊළඟට අපි සුතානුග්‍රහිතයක් වශයෙන් තවදුරටත් මේ කරන කාරණය කරගෙන යන වැඩපිළිවෙල निराකරණය කරගන්න තමයි මේ ධර්මදේශනා මාලාවකට යොමු වෙන්නේ. මේ ධර්මදේශනා මාලාවේ මාතෘකා වශයෙන් මම තබා ගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පුබ්බේව සම්බෝධ සූත්‍රය. එතකොට පුබ්බේව සම්බෝධ සූත්‍රය තමයි තික නිපාතේ සම්බෝධි වර්ගයේ පළවෙනි සූත්‍රය. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ මේ ලෝකයේ තියෙනවා ආස්වාදය කියලා දෙයක්. ලෝකයේ තියෙනවා ආදීනවේ කියලා දෙයක්. ලෝකයේ තියෙනවා නිස්සරණය කියලා දෙයක්. මේ காரணා තුන මම තත්පරිද්දෙන් යතහ භූත වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානෙන් සර්ව ප්‍රකාරයෙන් දැනගන්නා තාක් මම මේ ලෝකයේ තුල සත්ත්ව ප්‍රජාව සහිත දෙවි මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහමණීන් සහිත සත්ත්ව ප්‍රජාව තුල මම සම්මා සම්බුද්ධ බවට ප්‍රතිඥා කළේ නැහැ. මම යම් අවස්ථාවක මේ කාරණා තුල ඊටාම නිවරදිව ਸਰව ප්‍රකාරයෙන් දැනගත්තා නම් අන්න එතෙන් පටන් මම ප්‍රතිඥා කළා සිංහනාද කළා මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. එතකොට උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපි උත්සාහවත් වෙන්නේ මේ බුදුරජාන් වහන්සේ මේ තරම් අගය කරපු කාරණා තුන තවදුරටත් අපේ ජීවිතවලට එකතු කරගන්නයි. ඉතින් අපි මුල් ධර්ම දේශනාවෙන් උත්සාහවත් වුණා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ආස්වාදය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඊළඟට ඊයේ පවත්වපු ධර්ම දේශනාවෙන් අපි වෑයම් කළා ආදීනවයන් හැකිතාක් පමණට තේරුම් ගන්න. එතකොට අද අපිට යෙදিলা තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ නිස්සරණය සම්බන්ධයෙන් තේරුම් ගන්නයි. දැන් අපි ක්‍රමානුකූලව මේ දේශනා මාලාවට ඇහුම්කම් දුන්න නිසා දැන් අපිට තේරෙනවා මේ ලෝකේ ආස්වාදයක් කියලා දෙයක් තියෙනවා. මේ ආස්වාදයක් කියලා දෙයක් තියෙන නිසාම ලෝකයේ සත්වයෝ ඇලෙනවා. ඇලිලා නැවත නැවත මේ සංසාරට එනවා. ගර්භ වාසයට නැවත නැවත පැමිණෙනවා. එතකොට ආදීනවයක් කියලා දෙයක්ත් තියෙනවා. විවිධාකාර රෝග ආදී අපි ඊ සාකච්ඡා කළා. මහලු වයසට යන යන ආකාරය විවිධාකාර අන්දමින් අපි සාකච්ඡා කළා. ඉතින් මේ වගේ බොහොම කටුක දුක්ඛිත ආදීනව පක්ෂයකුත් තියෙනවා. මම මේ ආදීනව පක්ෂය තේරුම් ගැනීම නිසා කෙනෙක් ලෝකය ගැන කලකිරෙනවා. හැබැයි කලකිරුණ පමණින් ලෝකයෙන් මිදෙන්න හැකියාවක් නැහැ. කලකිරීම ඇති උනේ නැත්නම් මිදෙන්න උවමනාවක් ඇති වෙන්නේත් නැහැ. දැන් කලකිරුණ කෙනා ඊළඟට කොහොමද මිදෙන්නේ? අන්න ඒක තමයි අපිට ඊ타මත්ම වටිනා සාකච්ඡාවට ගන්න යුතු කාරණය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝවේදම් භික්කවේ ලෝකේ නිස්සරණං අබවිස්ස නයිදං සත්තා ලෝකම්මහා නිස්සරෙය්‍යුං යස්මාජකෝ භික්කවේ අත්ථි ලෝකේ නිස්සරණං තස්මා සත්තා ලෝකම්හා නිස්සරಂತಿ මහණෙනි මේ ලෝකේ නිස්සරණයක් තිබුණේ නැත්තම් ලෝකෙන් මිදීමක් ලෝකෙන් ගැලවීමක් නික්ම යාමක් තිබුණේ නැත්තම් මේ සත්වයෝ මේ ලෝකෙන් ඈතර වෙන්නේ නැහැ. ඒත් මහණෙනි මේ ලෝකයේ ඈතර වීමක්, නික්ම යාමක්, මිදීමක් නිස්සරණයක් තියෙන නිසාම මේ සත්වයෝ මේ ලෝකෙන් නික්ම යනවා. මේ ලෝකයෙන් ගිලිහිලා මේ ලෝකය හැරදාලා යනවා. එතකොට මේ නිස්සරණය ඇති දෙයක් හැටියට ඒ බුදුරජාණන් වහන්සේ ဒုတိ ය අස්සාද සූත්‍රයේදී සනාත කරනවා. ස්ථිරව අපිට කියනවා. මෙහෙම නිස්සරණයක් තියෙනවා. ස්ථිරයි. ඊළඟට මොකද්ද මේ නිස්සරණය? අන්න බුදුරජාණන් වහන්සේ අපි මුල්තනින් තබාගත්ත ඒ පුබ්බේව සම්බෝධ සූත්‍රයේදී බොහොම කෙටියෙන් කියලා දෙනවා යං ලෝකේ චන්දරාග විනයෝ චන්දරාගප්පහානං ඉදං ලෝකේ නිස්සරණಂತಿ මේ ලෝකය තුල යම් චන්දරාග ප්‍රහාණයක් තේනවා නම් චන්දරාගය එක්තරා අන්දමකින් විනයනයකටපත් කිරීමක් එක්තරා අන්දමකින් සංවර කිරීමක් බහා තැබීමක් ඉවත් කිරීමක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ නිස්සරණය කියන්නේ කියලා. දැන් පින්වත්නි අපි සාකච්ඡා කළා මොනවටද අපේ හිත ඇලෙන්නේ කියලා. දැන් අපි කතා කළා මේ බොහොම චක්කු විඤ්ඤය රූප තියෙනවා. බොහොම ඉෂ්ටයි, කාන්තයි, සුබයි, මනාපයි අපිට දකින්න හරි කැමති හිත ඇලෙනවා. කාමසිතුවිලි ජනිත කරනවා. අන්න ඒ නිසා මේ ප්‍රිය රූපවල අපේ හිත ඇලෙනවා. ඒ වගේම යම් යම් ශබ්ද තියෙනවා ඒවැයි හිත ඇලෙනවා. මොකද ඒවත් බොහොම කාන්තයි මනාපයි අහන්න කැමති අපේ හිතේ සතුට දනවනවා, සොම්නස දනවනවා. අන්න ඒ බඳු ශබ්දයන්හි අපේ හිත ඇලෙනවා. ඊළඟට ඊටාම මනහර ගන්ධයන් තියෙනවා ඒවත් මේ වගේම අපිට ආග්‍රහණය කරන්න කැමතියි. ඒ නිසා ඒවන් එබඳු ගන්ධයන්හි අපේ හිත ඇලෙනවා. ඒ වගේම රසයන් තියෙනවා අපි භුක්ති විඳින්න කැමති. ඒවයි අපේ හිත ඇලෙනවා. ඒ වගේම බොහෝම රස විඳින්න කැමති ස්පර්ශයන් තියෙනවා. ඒවයි අපේ හිත බැඳෙනවා. එතකොට අපි තේරුම් ගත්ත මේ බඳු දේවල් වල හිත බැඳෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ඉතින් මේ ටික අයින් කරා නම් ඉවරයි. ඉතින් මේ හිත ඇලෙන්නේ බැඳෙන්නේ මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශවල නිසා ඉතින් මේ ටික අයින් කරා නම් ඔන්න ප්‍රශ්නේ විසඳෙනව නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙමෙයි හැබැයි. දැන් එක්තරා අවස්ථාවකදී ඉදිරිපත් වෙච්ච සාකච්ඡාවකදී වෙනත් පරිබ්‍රාජකයෙක් ඇවිල්ලා කියනවා මේ අපේ ශාස්ත්‍රූන් වහන්සේත් මේ චන්දරාග ප්‍රහාණයක් කතා කරනවා. හැබැයි උන්වහන්සේ කියන්නේ මේ ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න ඕනේ. කනින් සද්ද අහන්න නැතුව ඉන්න ඕනේ. නාසයෙන් ගඳ සුවඳ විඳින්න නැතුව ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට තමන්ගේ ගුරුවරයා කියන දේ ප්‍රකාශ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් මේකනම් ක්‍රමවේදය. එතකොට මේ ಜಾති අන්ධ පුද්ගලයෝ උපතින්ම ඇස්පේන් නැති අය දැනටමත් එහෙනම් රහත් වෙලා තියෙන්න ඕනේ. මොකද ඒ අයට මේ රූප පේන්නේ නැහැ. එතකොට රූප නිසා ඇතිවෙන මේ චන්දරාගයක් තියෙනවා නම් එතකොට ඒක හටගන්න හේතුවක් නැහැ. මොකද රූප පේන්නේ නැහැ. ඒ වගේමයි උපතින්ම කන් ඇහෙන්නේ නැති අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මේ සද්ද අහන්න හැකියාවක් නැති නිසා සද්ද නිසා ඇතිවන කෙලෙස් ටික හටගන්නේ නැහැ. එහෙනම් ඒ අය rahat වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අර අනෙක් පරිබ්‍රාජකීන්ගේ ඒ මතය ඇතරම් බැහැර කරනවා. ඉතින් අපිත් පින්වත්නි ඒ නිසා මේ රූප බලා يعني රූප බැලීමෙන් වැළකීම නෙමෙයි මෙතනට විසඳුම. සද්ද ඇහිීමෙන් වැළකීම නෙමෙයි මෙතනට විසඳුම. අනිකුත් මේ පංචකාමයන් සම්පූර්ණයෙන් අපෙන් ඈත් කිරීමම නෙමෙයි මෙතන විසඳුම. ඊට වඩා එහා ගිය ප්‍රඥාගෝචර විසඳුමක් මෙතෙන්ට ගන්න සිද්ධ වෙනවා. ඒ කාරණේ තවදුරටත් පැහැදිලි කරනවා කොට්ටිත සූත්‍රය කියලා මේ සංයුත්ත නිකායේ සූත්‍රයක් හම්බ වෙනවා. එතෙන්දී මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ අපිට තියෙන ප්‍රශ්නය සාරිපුත්ත මහරහතන් වහන්සේකින් අහනවා. උන්වහන්සේ අහනවා ඇවැත්නි සාරිපුත්ත මේ ඇහැට රූපය සංයෝජනයක්ද? කියන්නේ ඇහැට රූපය නිසා බැඳීමක් ඇති වෙනවද? එහෙම නැත්නම් රූපයට ඇහැ නිසා බැඳීමක් ඇති වෙනවද? එහෙම නෙමෙයි ඇවැත්නි කියලා උත්තර දෙනවා. ඊළඟට කනට ශබ්දය නිසා බැඳීමක් ඇති වෙනවද? කනට ශබ්දය සංයෝජනයක්ද? ඊළඟට දිවට රස සංයෝජනයක්ද? නාසයට ගන්ධය සංයෝජනයක්ද? කයට ස්පර්ශය සංයෝජනයක්ද? ඉතින් මේ හැම එකටම එහෙම නෙමෙයි යවත්නි කියලා උත්තර දෙනවා. ඉතින් එහෙමනම් කොහොමද කියලා අහුවාම සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙන්නේ මේ දෙක අතර ඇති හටගන්නා මේ චන්ද තමයි සංයෝජනය කියලා. ඉතින් මේ කාරණය හරියට තේරෙන්නේ නැහැ. එක අතකින් තේරෙන්නේ නැහැම නෙමෙයි මේ අපිට තේරෙන්නේ නැති හින්දා මහා කොට්ටිත මහරහතන් වහන්සේ අපි වෙනුවෙන් අහනවා එවැත්ති බැරිද මට උපමාවකින් මේක පැහැදිලි කරලා දෙන්න. අපිට තේරුම් ගන්න බොහොම පහසු උපමාවක් සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. උන්වහන්සේ කියනවා සුදු පාට ගොනෙකුයි කළු පාට ගොනෙකුයි ලණුවකින් බැඳලා තියෙනවා. දැන් එතකොට සුදු පාට ගොනාට Tamanට ඕන තැනට යන්න විදිහක් නැහැ. කළු පාට ගොනා හින්දා කියලා කිව්වොත් ඒක හරිද? ඊළඟට කළු පාට ගොනාට Tamanට ඕන දේ කරන්න විදිහක් නැහැ මේ සුදු පාට ගොනා නිසා කියලා කිව්වොත් ඒක හරිද? නමුත් මේ දෙන්නට දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ මේ දෙන්නාගේ ගෙල අර යොතකින් ලණුවකින් බැඳලා තියෙන නිසායි. ඉතින් සරියුත් මහරතන් වහන්සේ කියනවා මෙන්න මේ වගේයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. කියන්නේ ඇසට රූපය නිසාවත් රූපයට ඇස නිසාවත් නෙමෙයි මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ. මේ දෙක අතර හට ගන්නා මේ චන්ද රාගය වශයෙන් එහෙම නැත්නම් තණ්හාව වශයෙන් ඇතිවන මේ බැඳීම සංයෝජනය තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට මේ කාරණයම හරි ලස්සනට නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථාවකින් නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දං දැන් මේ ලෝකේ ඕන තරම් විසිතුරු දේවල් තියෙනවා ඒ විසිතුරු දේවල් නෙමෙයි ඇත්ත වශයෙන්ම කාමයන් කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ පුරුෂයින්ගේ ස්ත්‍රී පුරුෂයින්ගේ හිතේ ඇතිවනවා නම් යම්සේ ඡන්ද රාගයක් සංකල්පමය වශයෙන් හට ගන්නවා නම් යම්සේ ආසාවක් තණ්හාවක් අන්න ඒකයි මේ ප්‍රශ්නයට මූල. ඒ නිසා තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ විසිතුරු දේවල් ලෝකයේ තුල එහෙම්මම තියෙනවා. එහෙම්මම තියෙද්දී අතෙත්ත ධීරා විනයන්ති චන්දං අන්න ධීරයෝ ප්‍රඥාවන්තයෝ මේ තමන්ගේ සිත තුළ තියෙන චන්ද රාගය අන්න විනයනය කරනවා. අන්න ඒ චන්ද රාගය ප්‍රහාණය කරනවා. එතෙන්දෙත් පින්වත්නි අපිට මේ කියන කාරණේ පැහැදිලි වෙනවා. එතකොට මේ ලෝකය හදනවා කියන එක වෙනුවට අපිට තියෙන්නේ අපේ හිත හදාගන්නයි. එතකොට හිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හිතේ කොපමණ කෙලස් ප්‍රදේශයක් තියාගෙන අපි අනිත් දේවල් හික්මවන්න ගියොත් එතන ප්‍රධාන විසඳුමක් එහෙම නැත්නම් කල් පවතින විසඳුමක් හම් වෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ තමන් වෙත නැමිලා තමන්ගේ හිත පරීක්ෂා කරමින් මේ යන ගමනක් අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට මෙබඳු ගමනකට යෙදෙන්න නම් මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුද? අන්න ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කාමගුණ සතිපට්ඨාන සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ. ඉමේ සම්භික්ඛවේ පංචන්නං කාමගුණාණං පහානාය චත්තාරෝ සතිපට්ඨානා භාවේතබ්බා. දැන් අපි දැන් දන්නවා මොනවාද මේ පංචකාම ගුණයන් කියන්නේ කියලා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් මේ බොහොම අපි දකින්න කැමති, අහන්න කැමති, රස විඳින්න කැමති, විඳ ගන්න කැමති, ස්පර්ශ කරන්න කැමති යම් ඒ රූප සද්ද ගන්ධ ආදී දේවල් තියෙනවා නම් අන්න ඒවා දැන් පංචකාම ගුණයන් වශයෙන් හඳුල්ලා දීලා තියෙනවා. එතකොට මේ පංචකාම ගුණයන්ගෙන් හිත මුදව ගන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානයයි වඩන්න ඕනේ. ඒතර හිතන්නේ නැති පැත්තක තමයි බුදුරජාණන් වහන්සේ උත්තරයක් අපිට දීලා තියෙන්නේ. එතකොට පින්වත්නි අපි මේ සැදිලා පැහැදිලා ඒ නිසා උත්සාහවත් වෙන්නේ අන්නේ සතර සතිපට්ඨානය දිනු කරන්න. සතර සතිපට්ඨානය දිනු කිරීම හරහා එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා අපේ හිත දියුණු කරගන්න. අපේ හිතේ ජනිත වෙන ඒ අප්‍රමාණ වූ අකුසල් එහෙම නැත්නම් කෙලෙස් තේරුම් අරගෙන ඒවට යම් විසඳුමක් දෙන්න මෙන්න මේ සතර සතිපට්ඨානය හරහා පුළුවන් වෙනවා. ඉතින් අපි සරලව අපිට තේරෙන පමණින් ආධුනික යෝගාවචරීන්ගේ යහපත සලකාගෙන අපි කායානුපස්සනාව ගැන මදක් විස්තර කළොත් ඉතින් කෙනෙක් ආනාපාන සති භාවනාවක් වගේ කරනවා නම් එයා බොහොම ඉස්සෙල්ලා හරි සරලව මේ දේ පටන් ගන්නවා. ඉතින් එයා මේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා තේරුම් ගන්නවා. හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා තේරුම් ගන්නවා. ඉතින් මෙතන තාම අපිට උමනා කරන අර ඉලක්කයට මෙතන ඇවිල්ලා නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ. සරලව පටන් ගන්න ඕනේ. ආධුනික යෝගාවචරයේ කැඩීට පටන් ගන්න ඕනේ. දැන් ඔහොම අපි ටික වෙලාවක් මෙනෙහි කරමින් යනකොට ඔන්න අපිට තේරෙනවා මේ හුස්ම ගන්නවා කියන එක ආස්වාසය කියන එක අපිට වෙන් කරගන්න පුළුවන්. ප්‍රස්වාසය කියන එක ආස්වාසයෙන් වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේක තේරුම් ගනිමින් ඔන්න තවදුරටත් එයා සතිමත් වෙනවා. ඒ පිළිබඳව දැනුවත් වෙනවා. මෙහෙම ටික වෙලාවක් යනකොට කාලයක් ප්‍රගුණ කරනකොට ඉතින් මෙයාට තේරෙනවා ඇතම් හුස්ම රැල්ලක් බොහොම දිගට දැනෙනවා. සමහර අවස්ථාවලදී කොටට දැනෙනවා. සමහරවට ප්‍රශ්වාසය දිගට දැනෙනවා. සමහරවට කොටට දැනෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. පජානාති කියන්නේ මේ දැනගන්නවා. හරිම සරලයි. ඉන් එහාට අපි මේ ගැන පරිේෂණ කරන්න දෙයක් මෙතන නැහැ. මේ හුස්ම රැල්ලේ ස්වභාවය ගැන දැනුවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ බැස ගන්න පහසු තැනක් තමයි කියලා දීලා තියෙන්නේ. මොකද අපිට එකපාරට මේ ඇහැ හික්මවන්න බෑ. කන හික්මවන්න බෑ. දිව හික්මවන්න බෑ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ කය උපමා මේ විශේෂයෙන් අරගෙන කය මුල් කරගෙන කයට දැනෙන ස්පර්ශය හරහා තමයි දැන් මේ අපිව ක්‍රමානුකූලව මේ ගැඹුරකට එකගෙන යන්න සූදානම් වෙන්නේ. දැන් කෙනෙක් මේ විදිහට මේ දිග කොට වශයෙන් මේ ආස්වාසය ප්‍රස්වාසය තේරුම් අරගෙන දිගට කරගෙන යනවා නම් අන්න යාට තේරෙනවා දැන් ටික ටික හිත අර බාහිර අරමුණු වලින් අත මිදෙනකොට එයාට හැකියාවක් ලැබෙනවා මේ ආශ්වාසයේම සතිය පවත්වන්න. සිහිය පවත්වන්න. ප්‍රශ්වාසයේම සිහිය පවත්වන්න. දැන් මේ සඳහා සෑහෙන හික්මීමක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මොකද අපිට අනිකුත් අපේ හිතට එන අතීත සිතුවිලි, අනාගත සිතුවිලි හිතින් අයින් කරගන්න බැරි වුණොත් අපිට ඊටාම හොඳින් මේ කාරණාව ඉෂ්ට කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි උත්සාහවත් වෙනවා මූල කර්මස්ථානයක් වශයෙන් මේ ආනාපාන සතිය භාවිතා කරමින් මේ කටයුත්ත පටන් ගන්න. මුල කර්මස්ථානයකට මුල් තැන දීලා අපි කරගෙන යනවා. අතීත සිතුවිලි එනවා අපි ඒව ගණන් ගන්න යන්නේ අනාගත අනාගතය ගැන සැලසුම් හිතට එනවා ඒව ගැන වැඩි තැකීමක් කරන්න යන්නේ නැහැ. ඒවා කලින් විස්තර කරා වගේ සැලසුම් කරනවා කියලා අයින් කරනවා. හිතනවා කියලා අයින් කරනවා. මොනවාද හිතන්නේ කියලා ඇතුළට යන්න හිතට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඊළඟට මේ විදිහට අපි කොහොම හරි අර සියලු බාධක ආස්සේ මේක වට ගන්න නැතුව අරගෙන ගියොත් ඔන්න අපිට අවස්ථාවක් ලැබෙනවා මේ ආස්වාසය කොහොමද පටන් ගන්නෙ? දැන් අපිට දැනුනේ යම් රළු මට්ටමක් මේ රළු මට්ටම ඉක්මවා ගිහිල්ලා සියුම් මට්ටමක් දක්වා කොහොමද මේක අල්ලගන්නේ? අන්න අපි තවදුරටත් අපේ මේ සතිය සියුම් කළා, තියුණු කළා, ඒ ඒ තැනට යොමු කළා අපි ඒක තේරුම් ගන්න උත්සාහත් වෙනවා. මෙහෙම තේරුම් ගන්නකොට අන්න අපිට ආස්වාසය පටන් ගන්නා ස්වરૂපය තේරෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙන හැටි. වර්ධනය වෙච්ච ආස්වාසය වෙනස් වෙන හැටි. වෙනස් වෙලා ඔන්න නැවතත් සියුම් වෙලා අවසන් වෙලා යන හැටි. ඉතින් මේ පිළිබඳව අපි දැනුවත් වෙනවා. ඊළඟට ප්‍රශ්වාසයක් බොහොම සියුම්ම පටන් ගන්න හැටි. ප්‍රශ්වාසයක් වෙනස් වෙන හැටි. ගොරෝසු ස්වභාවයටපත් වෙන හැටි. ඊළඟට නැවත ඒක සියුම් වෙලා අවසන් වෙලා යන හැටි. එතකොට මේ විදිහට මේ ආස්වාස ප්‍රශ්වාසයේ මුළුල්ලම දැනගනිමින් අපේ හිත අපි හික්මවනවා. හික්මවනවා කියන්නේ දැන් අපිට කලබල වුණොත් මේ අවස්ථාවේදී මේක කරන්න බෑ. අපිට ඉක්මනට ඉදිරියට ප්‍රතිඵල ලබා ගන්න ඕන කියන මානසිකත්වය આવොත් මේක කරන්න බෑ. දැන් මේ හිතේ යම් යම් ගුණධර්මයන් දිනු කරගත්තොත් විතරයි මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාරණාව හොඳින් තේරුම් අරගෙන බොහෝමත්ම ඉවසීමෙන් යුක්තව මේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් මේක මේ කියන තරම් ඇත්තටම සරල නැහැ. මොකද දහසකුත් එකක් බාධාවන් එනවා. මොකද මේ අපි යන්න හදන්නේ අපි කලින් නොගිය මාර්ගයක ඉතින් ඒ වගේම අත්දැකීම් නැති මාර්ගයක. ඉතින් මේකට තියෙන එකම ක්‍රමවේදය වැරදි වැරදි යන එක විතරයි. ඒ කියන්නේ එක ක්‍රමයක් අනුගමනය කරනවා හරියන්නේ ඊළඟ ක්‍රමයට යනවා. ඉතින් මෙතනින් අදහස් කරන්නේ එක ක්‍රමයක් කියන එකෙන් මම අදහස් කරන්නේ විවිධාකාර භවනා ක්‍රම කියන එක නෙමෙයි. දැන් ආනාපාන සතියෙම කරගෙන යද්දී ඔන්න ආස්වාසයක් පිළිබඳව දැනුවත් වෙන්න උත්සාහවත් වෙද්දී ඔන්න හිත පිටට යනවා. ඉතින් ආයෙ ගෙනල්ලා තියා ගන්නවා. ඉතින් නැවතත් උත්සාහවත් වෙනවා. නැවතත් හිත පිටට යනවා. ඉතින් ඒත් උත්සාහය අතාරින්න නැතුව වීරයවන්තව මේ කටයුත්ත කරගෙන යනවා. ඉතින් මෙතෙන්දි සෑහෙන වීරයක් මුල් අවස්ථාවේදී යොදන්න සිද්ධ වෙනවා. මොකද අපේ හිත මෙතෙක් ඇසුරු කරලා තියෙන්නේ පංච නීවරණ ධර්මයන්. ඒ පංච නීවරණ ධර්මයන්ගෙන් හිත මුදා ගන්න තාක් ලොකු සටනක් අපිට දියත් කරන්න සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි අපි හිතමු කෙනෙක් කොහොම හරි වෑයම් කළා මේ දේ කරගෙන ගියා. දැන් එයාට හැකියාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයටම සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ සික්ඛති කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කිරීමෙත් එක්තරා අන්දමක වැදගත්කමක් තියෙනවා. පොද එක්තරා අන්දමක හික්මීමක්, ශික්ෂාවක් මෙතන තියෙන්නේ. දැන් කලබල නොවි කාලය අරගෙන මේ ආනාපානයට ඉඩක් දෙනවා ඉබේ සිද්ධ වෙන්න. දැන් අපි අත දාන්න යන්නේ නැහැ. දැන් මේ ආස්වාස ප්‍රස්වාසය අපි ආයාසයෙන් කරන දෙයක් නෙමෙයි. අපි හිතලා කරන දෙයක් නෙමෙයි. මේ කයේ පැවැත්ම පිණිස ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක්. එතකොට මේ ස්වාභාවිකව සිද්ධ වෙන දේ අපි පැත්තකින් ඉඳන් හරිය නිකන් සාක්ෂිකාරයක් වෙනවා විතරයි. මෙතෙන් සිද්ධ වෙන්නේ. ආනාපානෙට බොහොම සියුම්ම සිද්ධ වෙන්න ඉඩ ඇරලා අපි ඒ පිළිබඳව දැනුවත් වෙනවා. ඉතින් අපිට විවිධාකාර වෙන වෙන සිතුවිලියෙද්දි ඒවා පැත්තකින් තියෙනවා. මේකටම නැවතත් හිත ගෙනියනවා. ඉතින් මේ විදිහට අපි අපේ හිත හික්මවනවා. මෙහෙම හික්මවන්න හික්මවන්න අන්න හිත ටික ටික හුරු වෙනවා මේ ආස්වාස ප්‍රස්වාස හුලං රැල්ලේම පවතින්න. අපි හිතමු කෙනෙක් මේ අදියරත් පහු කරලා එයා යනවා ඊළඟ අදියරට. දැන් ඊළඟ අදියරේදී තියෙන්නේ අපි තව ටිකක් අනවශ්‍ය විදිහට වීරය යොදන්න නැතුව අපි තේරුම් ගන්නවා මේක දැන් හිත එළියට යන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාසයේම පවතින කොයි පමණකට වගේද වීරය අවශ්‍ය වෙන්නේ අනවශ්‍ය විදිහට වීරය යොදන්න ගියොත් මේ සියුම් මට්ටමට හිත එන්නේ නැහැ එතකොට මේ අවස්ථාවේදී දැන් ටික ටික මේ යෝගාවචරය අත්දැකීම් ලබන නිසා එයාට තේරෙනවා මේ වීරයත් එක්ක කොහොමද සමාධිය වැඩෙන්නේ. වීරය අඩු වැඩි වීම සමාධියට බලපාන්නේ කොහොමද? සතිය දියුණු වෙන්නේ කොහොමද? මේ වගේ යම් යම් කාරණා මේ ව්‍යායාමයේ හරහා මේ අභ්‍යාසයේ හරහා මෙන්න මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඇත්තරම් පින්වත්නි අපේ දැන් පුංචි දරුවෙක් එකපාරටම ඇවිදලා දුවන්නේ නැහැ. එයා අම්මගේ තාත්තගේ අත අල්ලගෙන බොහොම අහිංසක විදිහට තමයි මේ කටයුත්ත පටන් ගන්න. ඇවිදින්න පටන් ගන්න. ඉතින් අපිත් ඒ මට් ඒ පාරෙම තමයි යන්න තියෙන්නේ. ලොකු ගමනක් ඉස්සරහට යන්න තියෙනවා. නමුත් ඉතින් බොහොම සරලව පටන් ගන්නවා. අවංකව පටන් ගන්නවා. නිහතමානීව පටන් ගන්නවා. අපි හිතමු දැන් කෙනෙකුට පුළුවන් වුණා නම් හිත එහා මෙහා යා නොදී මෙන්න මේ හුස්ම රැල්ලේම හික්මවන්න අන්න එයා තවදුරටත් අර වීරය දැන් ටික ටික අඩු කරනවා. වීරය කියලා මෙතෙන්දි කියන්නේ දැන් හිත එහා මෙහා යන්න නොදී අනවශ්‍ය විදිහට වීරයෙන් තද කරගෙන හිටියානම් අන්නේ තද ගතිය දැන් ටිකක් අයින් කරනවා. දැන් බුරුල් බවක් දෙනවා. දැන් මොකද හිත මෙල්ලලා තියෙන්නේ. වීරය ක්‍රමානුකූලව අඩු කරනකොට අන්න සමාධිය ක්‍රමානුකූලව බහින්න, වැඩෙන්න, බැස ගන්න පටන් ගන්නවා. හැබැයි අපි හිතමු මෙහෙම අපිට තාම තේරෙන්නේ නැති නිසා අපි වැඩියෙන් ලිහිල් කළොත් ඕන නැවතත් අර පැරණි අරමුණු වලට හිත දුවගෙන යනවා. අන්න අපි මේ අවස්ථාවේදී තේරුම් ගන්නවා නෑ මේ අවස්ථාවේදී මම වීරය වැඩි කර අඩු කළා වැඩි. අන්න පොඩ්ඩක් නැවතත් අර පිටගිය හිත නැවත ගෙනල්ලා තියාගන්නවා. ඉතින් නැවතත් අපි රූලේ අරගෙන යනවා. ඉතින් මේකත් එක්තරා අන්දමක හික්මීමක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ පස්සම්බනේ කරනවා සංසිඳවනවා කියන වචනය බුදුරජාණන් වහන්සේ යොදන්නේ. එතකොට මේ ආනාපාන සතියට එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලට බොහොම සියුම් වෙලා තැම්පත් වෙලා එයාට නවතින්න එහෙම නැත්නම් තැම්පත් වෙන්න සංසිඳෙන්න අපි අවශ්‍ය කරන උපකාර ටික කරනවා. ඉතින් මේ අවස්ථාවේදී කලබල වුණොත් ආයි මුලටම යන්න වෙනවා. මුලටම ගිහිල්ලා ආයි මුල ඉඳන් අරන් එන්න වෙනවා. ඉතින් මේක වැරදි වැරදි නැවත නැවත මුලට ගෙනිහින් වැටි වැටි යන ගමනක් තියෙනවා. ඉතින් එහෙම නැතුව එක පාරටම සියල්ල සම්පූර්ණ වීමක් නැහැ. නිසා අපි මේ කාරණාව තේරුම් අරගෙන දැන් ඔන්න කෙනෙක් මේ తত্ত্বය ක්‍රමක්‍රමයෙන් දියුණු කරනකොට අන්න හිත එහෙම යන හිත දැන් ආස්වාස ප්‍රස්වාසයේ නතර වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට අර කලින් තිබුණා වගේ ලොකු වෙනස්කම් දැන් අහු නොවෙන්න ගතියක් එනවා. ඒ කියන්නේ කලින් අපිට තේරුණා දැන් ආස්වාසයේ මෙන්න මේ මේ ලක්ෂණ තිබුණා. ප්‍රස්වාසයේ මෙන්න මේ මේ ලක්ෂණ තිබුණා කියලා අපි අපිට යම් දැනුමක් දැන් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. නමුත් අන්නේ ලක්ෂණ ටික දැන් මගහැරීගෙන යනවා, අතහැරීගෙන යනවා. ඒ අවස්ථාවේ අපි හිතුවොත් දැන් මේ භාවනාව යන්නේ වැරදි පැත්තටයි කියලා අන්න ඒක මුලාවක්. ඒ අවස්ථාවේදී අපි නුවණින් තේරුම් ගන්න ඕනේ අපි අර මුලින් විස්තර බැලුවට මුලින් පුළුවන් තරම් ආස්වාස ප්‍රසවාසය වෙන් කරගන්න උත්සාහවත් වුණාට නැත්නම් ආස්වාසයෙන් ආස්වාසය ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙන් කරගන්න උත්සාහවත් වුණාට දැන් මෙන්න මේ අවස්ථාවට එනකොට හිත බොහොම සියුම් වෙලා සංඥාවන් බොහොම සියුම් වෙලා මේ දෙකේ වෙනස නොදැනෙන මට්ටමකට හිතපත් වෙනවා. දැන් හරියට නිකන් හුස්ම ගන්න නැහැ වගේ කයත් බොහොම සංසිඳිලා. හිතත් බොහොම සංසිඳිලා, තැම්පත් වෙලා. ඉතින් මෙතෙන්දි කලබල වුණොත් ආයෙත් මුලටම යන්න වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කලබල නොවී දැන් අපි තේරුම් ගන්නවා මාර්ගය මෙන්න මේකයි යන්න තියෙන්නේ කියලා අපි අහලා තියෙනවා. ඉතින් අපි සූදානම් ශරීරයෙන් යනවා. ගිහිල්ලා ඊළඟට ඉතින් අපි මේ මේ අධීර දැන් නැවත නැවත 10000 වාරේ ඉතින් පහු කරගෙන පහු කරගෙන එනවා. ඉතින් අද ටිකක් දුරට යනවා හරියට අර ලිසන ගහේ නගිනවා වගේ. ඉතින් ආයි පස්සට වැටෙනවා ආයෙත් නගිනවා හැබැයි. ඉතින් මේ වගේ ගමනක් තමයි මෙතන තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා ඉතින් කෙනෙක් ඔන්න හොඳට ආස්වාද ප්‍රසආසයේ තැම්පත් වුණා නම් සියුම් වුණා නම් ඊටාම සූක්ෂම මට්ටමටත්පත් වුණා නම් අන්න එතෙන්දී මේ කාය සංස්කාරය සංසිඳුණා. කාය සංස්කාරය කියන්නේ ආස්වාස ප්‍රස්වාසයට. ඒක සංසිඳුණා කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක අවුල් වෙන්න නොදී සංසිඳිච්ච ආස්වාස ප්‍රස්වාසයේ එහෙම හොඳට තැම්පත් වෙන්න ඉඩ හරිනවා. ඉතින් හුඟක් වෙලාවට අවාසනාවකට වෙන්නේ පින්වත්නි මෙතෙන්දී අපි නිදා ගන්නවා. දැන් අද කතා කළ ප්‍රශ්නවලදීත් මේක අපි සාකච්ඡා කළා. මොකද අපිට මේ සරල බව තාම දරා ගන්න බෑ. මොකද අපේ හිත ඇසුරු කරලා තියෙන්නේ හරිම සංකීර්ණ දේවල්. අපිට හුඟක් සංකීර්ණ ආස්වාද ජනක ත්‍රාස ජනක දේවල් තියෙනවා නම් අන්න හිත කොයි වෙලාවෙවත් නිදාගන්නේ නැහැ ඒ අවස්ථාවේදී. නමුත් දැන් තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. දැන් හිත හොඳට තැම්පත් වෙලා, මු르දු වෙලා, සියුම් වෙලා එයාම රූලක යනවා වගේ යනකොට අපිට හරි කම්මැලිකමක් දැනෙනවා. හරිම ඒකාකාරී බවක් දැනෙනවා. ඒ හරහා නොදැනුවත්වම හිත හැකිලී ගන්නවා, සැඟවෙනවා, තීන මිද්ද කියන නීවරණය එළියට එනවා. දැන් අපි මේ ලොකු ගමනක් දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. කාමච්ඡන්දය මැඩපවත්තගෙන, ව්‍යාපාදයේ මැඩපවත්තගෙන, උද්දච්ච කුක්කුච්චයත් මැඩපවත්තගෙන, විචිකිච්ඡාවත් මැඩපවත්තගෙන. සෑහෙන දුරක් ආපු ගමනක් මෙතන තියෙන්නේ. හැබැයි අවාසනාවකට අපිට තාම තීන මිද්දය තේරෙන්නේ නැහැ. කොයි අවස්ථාවේ නැවතත් අපේ හිත පණ ගන්නවන්න ඕනද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා තීන මිද්ද නීවරණය අපි වහගන්නවා. හැබැයි මෙතෙන් දැනගන්න වටින දෙයක් තියෙනවා. මේ අපිට මේ මේ ගමන සාර්ථකව ආපු කෙනෙක් මේ අවස්ථාවේදී නින්දට වැටෙනවා නම් ඒ කියන්නේ හැබැයි ඇවිල්ලා තියෙන පාර ඊටාම නිවැරදියි. ඒ නිසා අපිට හිතලා සතුටු වෙන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ අන්න තීන මිද්දේට පහර දෙන ක්‍රමවේදය හොයාගන්න. එතෙන්දී අපි තවදුරටත් සතිය දිනු කරන්න අවශ්‍යයි. සතිය තුලින් තමයි අපේ හිතේ අවදිමත් බව ඇති කරලා දෙන්නේ. ඊටාම සියුම් දෙයකදී පවා අවදි වෙන ස්වභාවයක්. ගා ගැඹුරට නිඳ නොගිහින් සියුම් දෙයින් පවා අවදි වෙන ස්වභාවයක් හිතේ හට ගන්නවා මේ සති චෛතසිකය දිනු වෙනකොට. නිසා අපි රාත්‍රියේ පවා නිදාගත්තත් සතිය දියුණු කෙනාට සුරු ශබ්දයකින් බව ඇහැරෙනවා. මොකද හිතේ එක්තරා අන්දමක අවදිමත් බවක් නින්දේ පවා තියෙනවා. එතකොට මේ විදිහට අපි සක්මන් භාවනාව හරහා එදිනෙදා කටයුතු වලදී සතිමත් වෙමින් දැන් අපි මේ පරයන්ක භාවනාවේදී අපි අත්විඳින தත්ත්වයට තනත අත්විඳින தත්ත්වයට උපකාර කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් පරයන්ක භාවනාවෙන් පමණක් මේ තැන පන්න ගන්න බෑ. අපි ඒ වෙනුවට දැන් එදිනදා ජීවිතයේදීත් සතිමත් වෙනවා. අපි වෙන වෙලාවල් වලදී නොදැනුවත් කමින් එක කටයුත්තක් කරමින් වෙනත් දෙයක් හිතනවා. නමුත් දැන් එහෙම කරන්නේ නැතුව උත්සාහවත් වෙනවා අපි යෙදෙන වැඩේම හිත පවත්වන්න. අපි දත් ටික මදිනවා නම් දත් මදින බව දැනගෙන කරනවා. වැසිකිලි කැසිලි කරනවා නම් ඒ බව දැනගෙන කරනවා. ගමනක් බිමනක් යනකොට ඒ බව දැනගෙන කරනවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් මේ කරගෙන යන කටයුත්තට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ හිත විසිරෙන, හිත නැවතත් කාමච්ඡන්දයෙන් දවන, දේශයෙන් දවන ඒ වගේම අපි මේ කරගෙන යන මාර්ගය අවුල් කරන දේවල් අපි පුළුවන් තරම් වළක්ව ගන්නවා. මොකද දැන් මේ ලොකු කටයුත්තකට අපි අත ගහලා තියෙන්නේ. ඉතින් අපි ඇසුරු කළ යුතු අය අපි තේරුම් ගන්නවා. භාවනාවට අනුග්‍රහ කරන අය තේරුම් ගන්නවා. යා යුතු මාර්ගය තේරුම් ගන්නවා. මේ විදිහට අපේ පුළුවන් තරම් බාධාවන් මගහරිමින් පුළුවන් තරම් මේ භාවනාවට අනුග්‍රහ කරමින් ඒකට එක්තරා අන්දමක කැපවීමක් කරනවා. මේ දේ හොඳට කළොත් පින්වත්නි අන්න අවස්ථාව ලැබෙනවා. අර නිදාගත්ත හිත අවදිමත්ව මේ සියුම් මට්ටමේ පවත්වන්න හැකියාව වෙනවා. ඒ සියුම් මට්ටමේ අපි හිතමු සෑහෙන වෙලාවක් පවත්වන්න හැකියාව ලැබුණොත් ඒක ප්‍රගුණ කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් කලින් නොගියපු පාරක සියුම් මට්ටමක හිත පවතිනවා ඒක හැබැයි බොහොම ඉක්මනට කැඩෙන්න බිඳෙන්න පුළුවන්. ඒ නිසා කැඩෙන්න බිඳෙන වාරයක් පාසා නැවත සකස් කරමින් අපි ඒක එක්තරා අන්දමකින් හිතට හඳුන්ලා දෙනවා. ස්ථිර කරගන්නවා. ශක්තිමත් කරගන්නවා. මෙහෙම ශක්තිමත් වුණ අවස්ථාවක ඊළඟට අපිට හොඳට දැන් මේ தත්ත්වය පවත්වන්න පුළුවන් නම් අන්න අපිට කායानुපසනාව මට්ටමින් අපේ මේ එකතන අපි පවත්වගත්ත මේ සතිය මුළු කය පුරා විහිදවලා කයේ දැනෙන විවිධාකාර කම්පන චංචල ස්වභාවයන් එහෙම නැත්නම් උණුසුම් සිසිල් ස්වභාවයන් තද ගති රළු ගති මේ වගේ දේවල් වලට හිත යොමු කරන්න පුළුවන්. දැන් මම විස්තර කරේ කෙලින්ම විපස්සනාවට නැඹුරු වෙන ක්‍රමය. එතකොට දැන් කායानुපසනා මට්ටමේදී එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ ආකාරයෙන් Tamanට පුළුවන් ආනාපාන සතිය හරහා ඇවිල්ලා දැන් ධාතු මනසිකාරයේ පැත්තකට යොමු වෙන්න. දැන් සුතමේ ඥානයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් අපිට කයේ යම්සි රළු ගතියක්, දරදඬු ගතියක්, ගොරෝසු ගතියක්, සියුම් ගතිය, සිනිඳු ගතියක් දැනෙනවා නම් අන්න මේ පටවි ධාතුවේ ලක්ෂණ තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට උණුසුම් ගතියක්, සිසිල් ගතියක් දැනෙනවා නම් අන්න තේජෝ ධාතුවේ ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට වැగిරෙන ගතියක්, ඇලෙන ගතියක්, පිඬු කරන ගතියක්, වැగిරෙන ගතියක් පෙන්눔 කරලා තියෙනවා නම් අන්න ආපෝ ධාතුව අපිට වැටහිලා තියෙනවා. ඊළඟට කම්පන චංචල ස්වභාවයක්, එහෙට මෙහෙට වැනෙන ස්වභාවයක්, චලනය වෙන ස්වභාවයක් අපිට දැනෙනවා නම් අන්න වායෝ ධාතුව ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් අපි මේ දැනෙන දේවල් භාවනාවේ කරදරයක් කරගත්තොත් අන්න ඒ කියන්නේ අපි තාම දන්නේ නැහැ මොනවාද මේ පහළ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ යෝගාවචරයා මේ ධාතුන්ගේ භාෂාව දැනගෙන යන්න ඕනේ කියලා. දැන් අපේ හිත අර විදිහට තැම්පත් වුණාට පස්සේ මුළු ලෝකෙම හිත අයින් වෙලා දැන් මෙතන හොඳට තැම්පත් වුණාට පස්සේ දැන් තමයි ධාතුන් ධාතු ස්වභාවයන් හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. ඉතින් අපි ඒක අරියාදුවකට ගත්තොත් මේ අර ගෙට ආපු සිරිදෙව්දුව එළියට දැම්මා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ අපිට දැනෙන කම්පන චංචල ස්වභාවයන් වේවා, උණුසුම් සිසිල් ගති වේවා, මේ ආදී වශයෙන් දැන් දැනෙන දේවල් මේ භාවනාවේ ප්‍රගතියක්ය, දැන් විපස්සනාවේ සලකුණුය මේවා, ධාතු මනසිකාරයේ සලකුණුය කියලා අපි දැනුවත් වෙලා යන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි හිතමු මේ විදිහට කෙනෙක් දියුණු කරනවා නම් මේ තමන්ගේ ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඉතින් මේ විදිහට එයා නිරතරයෙන් නිරන්තරයෙන් දැන් මේ තමාගේ ආධ්‍යාත්මික ශරීරය තුර මේ කය තුල මේ සිද්ධ වෙන දේ නැවත නැවත නිරීක්ෂණය කරනවා. ඉතින් මේ එකපාරක් දෙපාරක් නෙමෙයි නැවත නැවත නිරීක්ෂණය කරනවා. දැන් පින්වත්නි මෙතන එක්තරාන්දමක හරිම පුදුම දෙයක් සිද්ධ වෙනවා. දැන් අපි මෙතෙක් කාලයක් මේ කය මම කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කියනවා මම ගෙදර ගියා, මම වැඩට ගියා, මම රෝහලට ගියා, කාර්යාලයට ගියා, කුඹුරට ගියා. ඉතින් මේ විදිහට අපි කියනවා. ඉතින් මේ හැම දෙයකින්ම අදහස් වෙන්නේ මේ කය එක ස්ථානයක ඉඳලා තවත් තැනකට ගෙනහිලා තියෙනවා. ඒ වගේම මේ කය මම වශයෙන් අපි සලකලා තියෙනවා. එතකොට මේ විදිහට කය මම වශයෙන් සැලකීම විශේෂයෙන්ම සක්කාය දිට්ඨියේ ප්‍රබල ලක්ෂණයක්. දැන් අපි මේ කායानुපසනාවේ යෙදෙනකොට අපි මේ කයේ සිද්ධ වෙන විවිධාකාර වෙනස්කම් විවිධාකාර චලනයන් අපි හරියට නිකන් බාහිර කෙනෙක් බලනවා වගේ බලන් ඉන්නවා. දැන් හුස්ම ගන්නවා කයේ හුස්ම කය හුස්ම ගන්නවා මම බලන් ඉන්නවා. ඊළඟට කය හුස්ම ගන්නවා බලාගෙන ඉන්නවා. අපි දැනුවත් වෙනවා. අන්න මම කියන එක ටික ටික දැන් අයින් වෙනවා. ඊළඟට කයේ වේදනාවක් දැනෙනවා ඒක තේරෙනවා. තේරුමක් විතරයි. ඊළඟට කයේ කම්පන චංචල ස්වභාවයක් දැනෙනවා අපි ඒ ගැන දැනුවත් වෙනවා. ඊළඟට උණුසුම් සිසිල් ගති දැනව දැනෙනවා අපි ඒ ගැන දැනුවත් වෙනවා. දැන් මේ කය එකක් දැනුවත් වීම තව එකක්. උණුසුම් සිසිල් ගති පැත්තෙන් ඊළඟට කම්පන චංචල ස්වභාවයන් වශයෙන් සෙලවීම් වශයෙන් මේ ආදී වශයෙන් දැනෙන දේ අපි ඊතර රූප වශයෙන් තේරුම් ගන්නවා. මේ රූපයන්ගේ ලක්ෂණ වෙනස් වන ස්වභාවය, රුප්පන ස්වභාවය, එතකොට මේ ධාතු ලක්ෂණ අපි මේ රූප වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තේරුම් ගන්නවා. එතකොට ඒ දේවල් දැනගත්තේ යම්සි වෙනත් පැත්තකින්. දැන් ගලක තියෙන තද ගතිය ඒ ගල දන්නේ නැහැ. නමුත් අපේ අත කකුලක වැදුනොත් වෙන තද දෙයක වැදුනොත් අන්න ඒක යමක් තදයි කියලා අපි දැනගන්නවා. අන්න දැනගැනීමේ පැත්ත අපි නාම ධර්මයන් වශයෙන් තේරුම් ගන්නවා. එතකොට මේ රූප ධර්මයන් එකක් නාම ධර්මයන් එකක් වශයෙන් ඔන්න අපි වෙන් කළ දැනගැනීමේ ශක්තියක් ඇති කරගන්නවා. එතකොට මේ රූප ධර්මයන් කොහොමද නාම ධර්මයන් හටගන්න හේතු වෙන්නේ? නාම ධර්මයන් කොහොමද රූප ධර්මයන් හටගන්න හේතු වෙන්නේ? මේ ආදි වශයෙන් අපේ භාවනාව තව තව ගැඹුරට ගෙනියන්න පුළුවන්. මේ විදිහට පින්වත්නි අපි දැන් මේ කයේ සිද්ධ වෙන විවිධාකාර දේවල් නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා එතකොට අපිට මේ මෙතෙක් කාලයක් මම කියලා අරගෙන ආපු කය මේ සතර මහා ධාතුයෙන් හටගත්ත වෙනස් වෙන සුළු ස්වභාවයක් වෙනස් වෙන සුළු ධාතු ධාතු ස්වභාවයක් කියලා එක්තරා අන්දමක වැටහීමක් ඇති වෙනවා. ඉතින් මේක හැමෝටම එකම විදිහට නෙමෙයි. ඇතම් කෙනෙකුට අපිටම මේක මේ හරියට නිකන් බොහොම යහුසුලුව කටයුතු කරන ෆැක්ටරි එකක් වගේ. බොහොම යහුසුලුව කටයුතු කරන යන්ත්‍රයක් වගේ. බොහොම යහුසුලුව එහෙම වෙනස්කම් සිද්ධ වෙන යම් සංසිද්ධියක් වගේ. ඉතින් මේ විවිධ අන්දමින් මේවා වැටහෙන්න පුළුවන්. ඉතින් මේවා නැවත නැවත නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න අන්න යාට තේරෙනවා ඉති අජත්තං වා කායේ කායानुපස්සේ විහෙරති බහිද්ධාවා කායේ කායानुපස්සේ විහෙරති. ඉතින් මේ තමන් අත්දකින දේම අනුමාන ඥානයක් වශයෙන් නැත්නම් හිතලාගත් මේ අනිත් තමන්ගේ දේ මෙහෙමනම් අනිත් අයගේ දේත් මෙහෙම නේද කියලා අනුමාන ඥානයක් වශයෙන් බාහිරට පවා දැකීමේ හැකියාවක් එයා තුළ ඇති වෙනවා. ඉතින් මේ හැකියාව හැබැයි සුළු කාලයයි තියෙන්නේ. නැවතත් එයා අර සම්මුති ලෝකයේම පැටලෙනවා. ඉතින් මම මම කියා ගන්නවා, අනුන් කියා ගන්නවා. ඉතින් අර ලැබිච්ච අවබෝධය බොහොම සුළු කාලයයි පවතින්නේ. හැබැයි ඒ අවබෝධය ලොකු පෙරලියක් අපේ හිතේ ඇති කරනවා. එතකොට මෙහෙම නැවත නැවත බලන කෙනා දැන් මේ ලක්ෂණ තවදුරටත් සියුම්ම අත්දැකීමින් යනකොට මේ ලක්ෂණවල සිද්ධ වෙන වෙනස්කම් අන්න එයාට වැටහෙන්න පටන් ගන්නවා. මේ උණුසුම් ගතියක් එක පාටම හට ගන්නව නෙමෙයි. යම් යම් හේතුන් නිසා බොහොම සියුම්ව හට ගන්නවා. හට අරගෙන ඒක ක්‍රමානුකූලව වෙනස් වෙනවා. වෙනස් වෙලා වුණ නැති වෙලා යනවා. ඊළඟට හේතුන් නිසා මෙන්න සිසිල් ගතියකුත් හට ගන්නවා. ඒකත් වෙනස් වෙනවා. ඒකත් නැති වෙලා යනවා. මේ විදිහට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ හට ගන්නා ස්වභාවය දකිමින් කෙනෙක් කටයුතු මේ භාවනාවේ යෙදෙනවා. වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති. මේ නැතිවෙන ස්වභාවය දකිමින් වාසය කරනවා. දැන් වාසය කරනවා කියන වචනයයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ විහෙරති කියලා. නිසා අපිට මේක එකපාරක් දැක්කට මේකෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ. හැබැයි විහෙරති කියන වචනය අනුවම අපි තේරුම් ගන්න වටිනවා සෑහෙන කාලයක් මේ දේ බලමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. සෑහෙන කාලයක් මේ දේ කරන්න සිද්ධ වෙනවා. මෙහි යෙදෙන්න සිද්ධ වෙනවා. මෙහෙම යෙදෙන්න යෙදෙන්න පින්වත්නි අර අපේ හිතේ මුල් බැසගෙන තිබිච්ච මමත්වය එහෙම නැත්නම් මුල් බැසගෙන තිබිච්ච ඒ සක්කාය දිට්ඨිය දැන් ටික ටික තුනී වෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ කයක්ය සතර මහා ධාතුයෙන් හැදිච්ච විපරිණාමයටපත් වෙන දෙයක් කියන එක අන්න අපිට වැටහෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම යම්කිසි අවස්ථාවක හොඳට වැටහුණා නම් ඒතනත්ත තේරුම් ගන්නවා දැන් මට මේ ඇති වෙලා තියෙන වැටහීම ප්‍රමාණවත් නැහැ. මට යම් අවස්ථාවක ඔන්න ඊයේ පරයන්කේදී මට මේක වැටහුණා. නමුත් අද වැටහුනේ නැහැ. කියලා අන්න එයා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මොකද කරන්නේ? අර ඇතිවෙච්ච වැටහීම තව දුරටත් තහවුරු කරගන්න. ගැඹුරු වැටහීමක් බවට පත් කරගන්න. නැවත නැවත ඉතින් භවනාව බහුලීකృత කරනවා. ඒ හැර අපිට මේ පොතපතෙන් මේ ලැබෙන අත්දැකීම ලබන්න හම්බෙන්නේ පොතපතේ දැනුම මෙන්න මේ අවස්ථාවේදී ප්‍රයෝජනට ගන්න පුළුවන්. නමුත් අපි කොයිතරම් පොත් කන්දක් කියවුවත් මේ ආධ්‍යාත්මික වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබන මේ අත්දැකීමට එක අතකින් අවුන්සයක්වත් වටින්නේ ඒ නිසා මේ භවනාමය ඥානයක් බොහොම ගැඹුරකට கிඳා බහිනවා. මේ ඇතිවීම නැතිවීම දකිමින් සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් මේ ඇතිවීම නැතිවීම දකිමින් අන්න වාසය කරනවා. දැන් මේ තැනත්තාට එක්තරා අන්දමකින් සතුටකුත් දැනෙනවා. මොකද මේ කලින් නොගිය පාරක ගමන් කළා එක්තරා අන්දමක සතුටක් අමානුෂික සතුටක් භුක්ති විඳිනවා. මේ තමන්ගේ කියලා හිතාගත්ත කයේ විවිධාකාර වශයෙන් සිද්ධ වෙන මේ ඇතිවීම නැතිවීම දැන් අමානුෂික විදිහට දකිනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ අමානුෂී රති හෝති. පස්සතෝ දයව්‍යං. ඔය වගේ ආදි වශයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ ඒකයි. මේ කලින් මමයි කියලා හිතාගත්ත දේ මෙන්න දැන් ඇති වෙනව නැති වෙනව. යහුසුළු ඇති වෙනව නැති වෙනව. ඒත් කිසිම බයක් නැතුව හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත බව තේරුම් ගත්ත නිසා අන්න ඒ තැනැත්තා බොහොම මධ්‍යස්තව ඉඳගෙන මේ දි නිරීක්ෂණය කරනවා. මෙහෙම නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මේ ආදී වශයෙන් මෙන්න මේ සතර මහා ධාතුයෙන් හටගත්ත කයක් මෙතන තියෙන්නේ කියලාන්න හිත මෑත් වෙනවා. අන්න මේ කය දැන් ඉදිරියට යා භාවිතා කරන්නේ මගේ කයක්වත් රැකගත යුතු කයක්වත් ඇලිය යුතු කයක්වත් වශයෙන්ම නෙමෙයි මේ සති සමාධි ප්‍රඥා ආදී උතුම් ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උපකරණයක් වශයෙන් යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. අන්න ඊටාම ගැඹුරකට මේ කායानुපසනාව හරහා ගෙනියනවා බුදුරජාන් වහන්සේ. දැන් ටික ටික මේ කයෙන් මෑත් වෙන්න මෑත් වෙන්න මේ කය ඇසුරු කරත් මේකේ ඕන්ට වඩා ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව බැසගන්න නැතුව ජීවත් වෙන ක්‍රමවේදයක් මේ තැනත්තට හසු වෙනවා. එතකොට පින්වත්නි මෙබඳු මාර්ගයක ගමන් කළා අපිටම කෙනෙක් මේ කායානුපස්සනාවේ යෙදිලා කායානුපස්සනාවෙන්ම අපි හිතමු සෑහෙන ප්‍රගතියක් ඇති කරගත්තා. එතකොට ඒතනත්තා ඇත්ත වශයෙන්ම නියම තත්වයකට එහෙම නැත්නම් නියම වැටහීමකට පැමිණිලා නම් අර කලින් තරම් තමන්ගේ කියලා කියාගත් දේවල් වලට ලොකු බැස ගැනීමක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඊළඟට අනුන්ගේ කියලා කියා කියාගත්තු දේවල් වලට ලොකු ආසාවක් ඇති කරගන්න හේතුවක් නැහැ. මොකද මේ තමන්ගේ දේවලුත් අනුන්ගේ දේවලුත් ස්වාභාවිකවම හේතු සහිතවම ඇති වෙලා නැති වෙලා යන බව තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන් තේරුම් ගන්න තියෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන තියෙනවා. මෙහෙම දැනගන්න දැනගන්න තව දුරටත් අර මේ ලෝකයේ සම්බන්ධයෙන් මේ පංචකාම ගුණයන් සම්බන්ධයෙන් හිතේ එක්තරා අන්දමක විරංජනය වීමක් එක්තරා අන්දමක හිත ඒ වයින් මිදීමක් ස්වාභාවිකවම සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි මේ සිද්ධ වෙන දේ කලින් දැනන් හිටියේ නැත්තම් අපි තේරුම් ගන්නේ දැන් නම් ජීවිතේ හරිම ඒකාකාරී වෙලයි කියලා. මොකද කලින් රස විඳපු දේවල් දැන් ඒ තරම් රසවත් බවක් දැනෙන්නේ කලින් හිත සන්ත්‍රාසයටපත් කරපු දේවල් දැන් ඒ තරම් කැළඹීමක් හිතේ ඇති කරන්නේ නැහැ. කලින් මුසපත් වෙච්ච දේවල් දැන් ඒ තරම් මුලාවක් ඇති කරන්නේ නැහැ. ඒ වෙනුවට හිතේ තියෙන එක්තරාන්දමක මධ්‍යස්ත බවක්, උපේක්ෂාවක්. දැන් පින්වත්නි මේ අවස්ථාවේදී තමයි අපිට ප්‍රඥාව ප්‍රයෝජනවත් වෙන්නේ. අපි මේ අවස්ථාව තේරුම් ගන්න ඕනේ මෙන්න මේක භාවනාවේ ඊට ප්‍රබල ප්‍රතිඵලයක්. භාවනාව ක්‍රමානුකූලව කරගෙන ගිය නිසා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමයට නම් අපි කලේ මෙන්න මේ උපේක්ෂාවකට අපේ හිතපත් වෙන්න සිද්ධ වෙනවා. අපි බුදුහාමුදුරන්ගේ මාර්ගය නම් ගමන් කළේ. හැබැයි අපේ ඉලක්කයන් තිබුණේ වෙන වෙන දේවල් නම් සමහර අපිට මගදී හැලෙන්න සිද්ධ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මාර්ගයේ අපි ගමන් කළා නම් මෙන්න මෙබඳු වූ තත්වයක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් අපි සමහර වෙලාවට විවිධාකාර බොහොම සුව එළවන සුළු බොහොම රමණීය දේවල් අපේ මේ ඉලක්කයේ වශයෙන් මුල් කාලයේ තියෙන්න පුළුවන්. නමුත් කෙනෙක් ප්‍රමාණිකූලව දියුණු වෙන්න දියුණු වෙන්න, පරිණත වෙන්න පරිණත වෙන්න ඒ තනත්තාගේ හිතේ ඇති වෙන්නේ ඊට වඩා හාත්පසින්ම මේ ප්‍රඥාවට බැස ගන්න පුළුවන් පරිසරයක්. ප්‍රඥාවට බැස ගන්න පුළුවන් වෙන්නේ කිසිසේත්ම බැඳිච්ච, ඇලිච්ච, ත්‍රාසජනක තත්වයකටපත් වෙච්ච එහෙම නැත්නම් මුලා වෙච්ච පසුබිමක නෙමෙයි. ඒ වෙනුවට කිසිම කලබලයක් නැති මධ්‍යස්ත ස්වභාවයක තමයි ප්‍රඥාවට ඉඩක් හම්බ වෙන්නේ. එතකොට පින්වත්නි අපි මේ උපේක්ෂාවක් මුල් කරගෙන උපේක්ෂාව පසුබිම් කරගෙන අන්න ටිකෙන් ටික මේ ප්‍රඥාවක් ලියලන්න පටන් ගන්නවා. මේ ලියලන ප්‍රඥාව පොතෙන් ගත්ත ප්‍රඥාවම නෙමෙයි. ඒ වගේම මේ හිතලා හිතලා සිතුවිලි හරහා තර්කය හරහා ගොඩනගත්ත ගොඩනගාගත්ත ප්‍රඥාවකුත් නෙමෙයි. එතකොට මේ ගොඩනැගෙන ප්‍රඥාව අපේ සිතුවිලි විනිවිද යන සිතුවිලි ඉක්මවාගිය ප්‍රඥාවක් බවට පත් වෙනවා. දැන් ක්‍රමානුකූලව මේ භවනා ක්‍රමයේ කරගෙන ගියා නම් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කොටස් වලට එනකොට සිතුවිලි කියන්නේ සිතුවිලි පමණක් බවට පත් වෙනවා. ඒවා තවදුරටත් මගේ සිතුවිලි වෙන්නේ නැහැ. මගේ රාගය වෙන්නේ නැහැ. මගේ ద్వේෂය වෙන්නේ නැහැ. ඒවා හේතුන් නිසා හටගත්ත සිතුවිලි සමුදායක් පමණයි. එතකොට සිතුවිලි සම්බන්ධයෙන් උපේක්ෂාව වෙන්න පටන් ගන්නවා. සිතුවිලි සම්බන්ධයෙන් උපේක්ෂාව වෙද්දී අන්න සිතුවිලි වලටත් නොයල්මක් ඇති වෙනවා. සිතුවිලි වලිනුත් හිත නිදෙනවා. දැන් අපි මෙතෙක් කයේ හිත ඇලිලා, කයේ ගැලිලා, කයටම නතු වෙලා ගත කළා තියෙනවා. ඒකෙන් හිත මිදෙනවා. වේදනාවන්ගෙන් හිත මිදෙනවා. අන්න සිතුවිලි වලින් පවා සංස්කාරයෙන්ගෙන් සංස්කාරයන්ගෙන් පවා හිත මිදෙනවා. අපි සිතුවිලි නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න මේවා හේතු සහිතව හටගන්නා ස්වභාවය තේරුම් යනවා. මමෙක් කරගන්න, මගේ කරගන්න තරම් වටින්නේ නැති බව තේරුම් යනවා. හැබැයි මේ තේරුම් යාම මුළු දවස පුරාම නොතිබෙන්න පුළුවන්. මොකද තාමත් කෙලේ මේ අපේ හිත තුල කෙලෙස් ආසව අනුසය ධර්මයන් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවොත් මේ යම් කයට හොඳ සුව එළවෙන ස්වභාවයක්, සැහැල්ලු ස්වභාවයක් දැනුණ ගමන් ඔන්න මට දැන් මාර්ගඵල ලැබුණා කියලා හිතාගත්තොත් එතනම අපි අහුවෙනවා. නිසා අපිට බොහොම නිහතමානී ගමනක යෙදෙන්න සිද්ධ වෙනවා. අපි මේ පොත්වල එන විවිධාකාර ලේබල් අපේ ඔළුවේ අලෝ ගන්න ඉක්මන් වෙන්න නරකයි. ඒ වෙනුවට අපි මේ කෙලෙස් දැක දැක අනුසේ ධර්මයන් හටගන්න ඉඩ දෙමින් යන ගමනකට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. මෙතන තියෙන්නේ සක්‍රීය ගමනක්. මෙතන නිදාගෙන යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මෙතන වැඳ වැඳ යන ගමනකුත් නෙමෙයි. ප්‍රාර්ථනා කරමින් යන ගමනකුත් නෙමෙයි. මෙතන බොහොම ප්‍රායෝගිකව බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු මාර්ගයක යන ගමනක් තියෙනවා. එතකොට පින්වත්නි අපිට යම් අවස්ථාවක බුදුරජාන් වහන්සේ පෙන්නපු නිවන සාක්ෂාත් වුණා නම් අන්න බුදුහාමුදුරු කියනවා තණ්හක්ඛයෝ නිබ්බාණං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං සබ්බ සංඛාර සමතෝ සබ්බූපතිස් පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං ඔන්න ඔය වගේ තැන්වලකට තමයි අපේ හිතපත් වෙන්නේ දැන් අපිට තේරුම් ගියා මුලදිම මේ කාමයන්ගේ ආස්වාදයක් තිබුණා ආදීනවයක් තිබුණා ඒකට හේතුව වුණේ රූප සද්ද වශයෙන්මත් නෙමෙයි මේ හිතේ තියෙන චන්දරාගයයි අන්න තණ්හක්කය මට්ටමට කෙනෙක් ආවනම් රාගක්කය, දෝසක්කය, මෝහක්කය. තණ්හාවෙන්, රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් යම් අවස්ථාවක අපි හිත මිදලා නම් අන්න අපිට තේරුම් ගන්න වටිනවා අන්න බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු නිවන මොහොතකට හරි ඒ අවස්ථාවේදී අපිට සාක්ෂාත් වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගුරුතුමන් වහන්සේලා අපි මේ සාමාන්‍ය යෙදিলা ගත කරන භාවනාවේදී පවා අත්දකින්න බව සඳහන් කරනවා. නමුත් ඒක ෂණ මාත්‍ර වශයෙන් තමයි අත්දකින්නේ. ඒ නිසා අපි කියනවා සාමාන්‍යයෙන් තදංග නිබ්බුති කියලා. ඒ කියන්නේ ඒ ෂණ මාත්‍ර වශයෙන් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් හිත මිදෙනවා. නමුත් ෂණිකවම ඇවිල්ලා නැවතත් රාගය, ద్వේෂය, මෝහය බැස ගන්නවා. ඉතින් අපි උත්සාහත් වෙලා නැවතත් රාගෙන්, ద్వේෂයෙන් හිත මුදා ගන්නවා. නැවතත් හිත ඒකට අහු වෙනවා. ඉතින් පින්වත්නි අපිට කරන්න තියෙන්නේ අර රාග, ద్వේෂ, මෝහ වලින් මිදිච්ච චිත්තක්ෂණ ප්‍රමාණය අද අපි ගත කළේ චිත්තක්ෂණ දෙකක් නම් හෙට ඒක හතරක් කරන්න උත්සාහත් වෙන්න වෙනවා. හතරක් කරපු එක 8ක් කරන්න, 16ක් කරන්න උත්සාහත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ අපි කතා කරන මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොර වෙච්ච හිත ඒ තරම් කලෙලියක් තියෙන හිතක් නෙමෙයි. දැන් අපිට බොහොම ප්‍රිය දසුණක් දැනෙනකොට ඉතින් අපේ හිත පිනා යනවා. ඒක බලන්න ඒ තරම් උත්සාහයක් දකින් උත්සාහයක් ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පොත ස්වාභාවිකවම අපේ තියෙන කෙලෙස් කන්ද හරහා හිත අවදි වෙලා ඇහැ විතරක් නෙමෙයි කටත් අරගෙන ඔන්න බලාගෙන ඉන්නවා. නමුත් ඒ බඳු ස්වභාවයක් මේ රාගයෙන් ద్వේෂයෙන් තොර වෙච්ච හිතක් පහළ වෙනකොට අපිට ඒක පවත්වීමේ උවමනාවක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි කෙලෙස් පසුබිමක බහුලව කෙලෙස් පසුබිමක් බහුලව ඇසුරු කරන නිසා අපිට මේ රාග දේශ මොහයන්ගෙන් තොර වෙච්ච චිත්තක්ෂණයේ තියෙන වටිනකම තේරෙන්නේ හරියට ಜಾති අන්දේකට මණිකක් කකුලේ ඇවිල්ලා හැපුණත් ඒ මිනිස්සයා මේක මණිකක් බව තේරුම් යන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වත්නි අපි මේ කායානුපස්සනා මට්ටමේ යෙදෙනකොටත් අපිට මේ තදංග නිබ්බුති වශයෙන් තදංග වශයෙන් රාග ద్వේෂ පෝහ ප්‍රහාණය වෙච්ච චිත්තක්ෂණ අත්දකින්න හම්බ වෙනවා. ඒ අත්දැක්කත් අපිට ඒකේ තියෙන වටිනකමක් තේරෙන්නේ නැහැ. නමුත් ක්‍රමානුකූලව කෙනෙක් භාවනාවේ යෙදෙනකොට එයාගේ හිතෙන් ටික ටික පංච නීවරණ ධර්මයන් ඈත් වෙනකොට අන්න හිත ටික ටික සියුම් වෙන්න පටන් ගන්නවා. බොහොම රළු ගොරෝසු පසුබිමක තිබිච්ච හිත දැන් ටික ටික ඉහළට එන්න මන සියුම් වෙන්න මේ කෙලෙසුන්ගෙන් හිත මිදිලා ගත කරන්න දැන් එයාට තේරෙනවා හිතම තේරුම් ගන්නවා මේ රාග ద్వේෂ මෝහ එක්ක කැකෑරෙමින් ඉන්න එක හරිම දරතයක් හරිම වෙහෙසක් මම අන්න හිතට තේරෙන්න ගන්නවා තේරෙන්න තේරෙන්න අර චිත්තක්ෂණ වශයෙන් අත්දකපු අර තදංග නිබ්බුතිය තව වැඩි කරගන්න ඕනේ නේද කියන අවබෝධය එන්න පටන් ගන්නවා. ඉතින් ඒ අවබෝධය ඇවිල්ලා ඒක තවදුරටත් වැඩි කර ගැනීම සඳහා එයා උත්සාහවත් වෙනවා. එතකොට පින්වත්නි මේ යන ගමනේදී එතකොට අර සබ්බ සංඛාර සමතයක් කියලා බුදුරජාන් වහන්සේ පෙන්눔 කරන්නේ දැන් මේ හිතේ සිතුවිලි ස්වභාවය සැලකුවොත් අපි අර ප්‍රශ්න සාකච්ඡාවේදීත් කතා කළා වගේ මේව මේ එකිනෙකට ඈඳිලා තියෙන්නේ. මේ අපි ලොකු ගහක කෙසෙල් ගසක නොදන්න කෙනෙක් ගිහිල්ලා ඇල්ලුවොත් හිතන්නේ යකඩ කඳක් වගේ ලොකු අරටුවක් මේකේ තියෙනවා කියලා. නමුත් අපි පොත්ත පොත්ත ගලවලා බැලුවොත් මේකේ ගන්න අරටුවක් නැහැ. ඒ වගේමයි අපි මේ කොයි තරම් පැය ගණන් තිස්සේ කල්පනා කර කර හිටියත් පැය ගණන් තිස්සේ අපේ ලෝකවල අතරමං වෙලා හිටියත් මේ හිතන සිතුවිලි වල ලොකු අරටුවක් නැහැ. ලොකු මගේ කියලා කියාගන්න තරම් සාරයක් නැහැ. බොල් බබක ඉතිරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරයන් පෙන්눔 කරනවා කෙසෙල් කඳකට උපමා කළා. කදලෝපමා සංඛාරා. අපි මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හරහා එතකොට මේ අපේ සිතුවිලි වල තියෙන මේ සංකත ස්වභාවයන්, පටිච්ච සමුප්පන්න ස්වභාවයන් සංස්කාරයන්ගේ තියෙන මේ බොල් ගතිය, හරසුන් ස්වභාවය, නිස්සාර ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. වටහා ගන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි මේ හිතලා ගන්න ප්‍රඥාවක් වෙනුවට සිතීමෙන් එහා ගිය සිතුවිලි විනිවිද ගිය ප්‍රඥාවකට අවදි වෙන්න අපි ඊට සලස්සලා දෙනවා. ඒකයි විශේෂයෙන්ම භාවනාවේදී අවධාරණය කරන්නේ අපි ලබන අත්දැකීම හැකිතාක් සිතුවිලි වලින් තොරව අත්දැක ගන්න. මොකද සිතුවිලි වලින් කරන්නේ අර ඇතුළත කතාවට පන මේ ලබන අත්දැකීම වර්ණ ගන්නවන එකයි. ලබන අත්දැකීම එක්තරා අන්දමකින් කෙලෙසුන්ගෙන් ආතුර කරන එකක් තමයි සිතුවිලි වලින් කරන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ කතාව හොඳට තේරුම් අරගෙන සිද්ධ වෙන්නේ මෙන්න මේක බව තේරුම් අරගෙන අපි ලබන අත්දැකීම ඊටාම සැහැල්ලුවෙන් ඊටාම සරලව හිතේ තියෙන අර ලොකු දැනුමකට තර්ක ඥානයකට ඉන්න ඉඩ නොදී ඍජුව විඳ ගන්න අපිට පුළුවන් නම් අන්න අපි අවස්ථාවක් ලැබලා දෙනවා අත්දැකීමක් ඍජු අත්දැකීමක් බවට කෙලසුන්ගෙන් තොරව විඳ ගන්න අන්න අපිට අපි අවස්ථාවක් ලැබලා දෙනවා අන්න ඒ අවස්ථාවේදී අන්න එතනදිත් සබ්බ සංඛාර සමතයක් මේ සංස්කාරයන් සංසිඳීමක් තදංග වශයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තදංග වශයෙන් කියන්නේ අර විරුද්ධ ප්‍රතිවිරුද්ධ පක්ෂය හඳුන්ලා දීම නිසා දැන් සංස්කාර සමතයක් බවට සංසිඳීමක් බවට සිතුවිලි වල සිතුවිලි වලින් තොරව නිස්කලංක බවක් බව තත්වයකට හිතපත් වෙනවා. එතකොට පින්වත්නි අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු නිවන් මාර්ගය නම් එතකොට භාවනාවකින් අපි අරගෙන යන්නේ කෙලසුන්ගෙන් තොර පසුබිමකටයි. සංස්කාරයන් සංසිඳිච්ච පසුබිමකටයි. තණ්හාවෙන් මිදිච්ච පසුබිමකටයි. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදිච්ච පසුබිමකටයි අපිව අරගෙන යන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ නිවන වශයෙන් ඉස්සරහට තියාගන්න අපේ ඉලක්කය අපි මුලින් පටන් ගන්නෙ කෙලෙස් බරිත හිතකින්. ඉතින් අපි නිවන කියන එක අර්ථ දක්වන්නේත් කෙලෙස් බරිත හිතකින්. නමුත් ටිකෙන් ටික භාවනාවේ යෙදීම හරහා අපේ හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ අර ඉලක්කයත් විපරිණාමයකටපත් වෙනවා. ඉලක්කයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්තිමට කෙලස් ටික සංසිඳුණා නම් අන්න ඉලක්කය ඉෂ්ට වෙලා තියෙනවා. එතකොට ඉතින් මේ වගේ මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ නිස්සරණයේ වශයෙන් මේ ලෝකයෙන් මිදීම වශයෙන් පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මේ නිස්සරණ මාර්ගයේදී අපිට කාම භෝගීව ඉඳගෙන මේ මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන්ද? අපිට මේ සඳහා සියලු කාමයන් අතහැරලා පැවිදි වෙන්නම අවශ්‍යද? ඉතින් මේ වගේ ගැටලුත් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මම අදහස් කළා මේ බඳු මාර්ගයක් යන කෙනෙක් අවංකව යනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා තියෙනවා මේ කාමයන් පරිහරණය කරමින්මත් ඇතම් කෙනෙක් මේ ගමනට පිවිසෙන්න පුළුවන්. අංගුත්තර නිකායේ දසක නිපාතයේ එනවා කාම භෝගී සූත්‍රය කියලා සූත්‍රයක්. බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකයේ කාමයන් පරිහරණය කරන මේ පංචකාම ගුණයන් ඇසුරු කරන මිනිස්සු 10 දිනක් ඉන්නවා. මිනිස්සු වර්ග 10ක් ඉන්නවා. එක්කෙනෙක් කරන්නේ මොකද්ද? ඊටාම අධාර්මිකව ධනය හරියම්බ කරනවා. ඊටාම අධාර්මිකව හරිහම්බ කරපු ධනය තමන්වත් වේදම් කරන්නේ තමන්වත් ඒ ධනයෙන් සතුටු වෙන්නේ නැහැ. ඉතින් අනුන්ට දීම ගැනවත් පින් කිරීම ගැනවත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ඇවිල්ලා එක කොටසක්. තව කොටසක් බුදුහාමුදුරුවෝ කියනවා තවත් කෙනෙක් ඉන්නවා අධාර්මිකව ධනය හම්බ කරනවා හම්බ කළා තමන් සතුටින් සතුටින් ඉන්නවා තමන් සතුටු සතුටු වෙනවා අර උපයාගත්ත ධනය වේදම් කළා තමන් සැපසේ ඉන්නවා හැබැයි අනුන්ට කිසි දෙයක් දෙන්නේ නැහැ ඒ වගේම කිසිම පින්කමක් කරන්නෙත් නැහැ මේ ඇවිල්ලා තව ප්‍රදේශයක් ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා අධාර්මිකව ධනය හම්බ කරනවා ඒ ධනය තමන්ගේ වැඩ කටයුතු වලට වියදම් කරනවා. තමන් සතුටින් ඉන්නවා. ඒ වගේම අනුන්ටත් ඒ ධනය දෙනවා. අනුන්වත් සතුටු කරනවා. ඒ වගේම විවිධාකාර පුණ්‍ය කර්මන් වලත් යෙදෙනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ විවිධාකාර පුද්ගල ප්‍රදේශයක්. පුද්ගල සමූහයන් මේ ලෝකේ ඉන්නවා. ඊළඟට පින්වත්නි තව කෙනෙක් ඉන්නවා ඒ තැනත්තා ධාර්මිකව ධනය හරියම්බ කරනවා. හැබැයි Tamanටවත් වේදම් කරන්නේ නැහැ. අනුන්ට වේදම් කිරීම ගැනවත්, පින් කිරීම ගැනවත් ඒ නිසා කතා කරන්න දෙයක් නැහැ. තවත් කෙනෙක් ඉන්නවා ධාර්මිකව ධනය හරි හම්බ කරනවා. Taman ඒ ධනය පරිහරණය කරමින් සුවසේ ඉන්නවා. හැබැයි අනුන්ට දෙන්නේ නැහැ. වෙන පින්කම් වල යෙදෙන්නෙත් නැහැ. තවත් කෙනෙක් ඉන්නවා ධාර්මිකව ධනය හරි හම්බ කරනවා තමනුත් සතුටින් ඒ ධනය භුක්ති විඳිනවා සතුටින් ඉන්නවා අනුන්ටත් ඒ ධනය දෙනවා විවිධාකාර පින්කම් වලත් නිරත වෙනවා හැබැයි මේ ධනය මගේ කරගෙන ධනයට ගිජු වෙලා ධනයට එල්බගෙන ධනයට ඇලිලා ජීවත් වෙනවා. දැන් මෙතන තියෙනවා එක්තරා අන්දමක සම්දිස්ථානයක්. ඉතින් මේ එක එකක් ගානේ විස්තර නොකලත් මේ පිංගුතුන්ට තේරෙනවා අධාර්මිකව ධනය හරි හම්බ කරනවට වඩා ධාර්මිකව හරි හම්බ කරන එක නිවැරදි. ඉතින් බුදුන් වහන්සේ මේ එකක් ගානේ විස්තර කරලා දීලා තියෙනවා. ඒ වගේම ධාර්මිකව හෝ අධාර්මිකව හරි හම්බ කළා තමන් පරිහරණය නොකර ඉන්නවට වඩා තමන් පරිහරණය කරලා සතුටින් ඉන්න එක නිවැරදි. ඊළඟට ධාර්මිකව පරිහරණය ධනය හරි හම්බ කරලා තමනුත් සතුට වෙලා අනුන්වත් සතුට කරන එක අනුන්ටත් දෙන එක විවිධාකාර පුණ්‍ය කර්මයන්හි නිරලෙන එක එලෙස නොකිරීමට වඩා ඊටාම මේ ප්‍රබලයි ඊටාම වටිනවා ඉතින් මේ අන්දමින් ගත්තොත් අපිට තේරෙනවා අපිට නතර වෙන්න පුළුවන් මේ නවවෙනි පුද්ගලයා ගැන සඳහන් කළා. ඒ කියන්නේ එයා ධාර්මිකව ධනෙ හරි හම්බ කරනවා. තමනුත් ඒ ධනය වියදම් කරනවා, සතුටු වෙනවා. ඒත් එක්කම අනුන්ටත් දෙනවා විවිධාකාර පින්කම් වලත් යදෙනවා. එතකොට මෙතනින් නතර වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් පින්වත්නි බුදුරජාන් වහන්සේ අපි ඊට එහාට එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා කියනවා මේ ඒ තැනැත්තා මේ හරිහම්බ කරපු ධන දහන්නේවල පැසගෙන ඉන්නවා නම් ඇලිලා ගත කරනවා නම් ඊළඟට ඒකේ මුසපත් වෙනවා නම් අන්න ඒක අර නිස්සරණයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ බොහොම උත්කෘෂ්ට වෙච්ච මේ දහ දිනාටම වඩා උත්තරීතර වෙච්ච ඒත් කම්සැප වළඳන කම්සැප භුක්ති විඳින දහවෙනි පුද්ගලයෙක්ව හඳුන්ලා දෙනවා. ඒ තැනැත්තා බොහොම ධාර්මිකව ධනෙ හරි හම්බ කරනවා. ඒ ධාර්මික ධනයෙන් තමන් සුවසේ ජීවත් වෙනවා, සැපසේ ජීවත් වෙනවා, සතුටින් ජීවත් වෙනවා. අනුන්ටත් ඒ ධනය දෙනවා විවිධාකාර පින්කම් වල යෙදෙනවා. යෙදෙන ගමන් අන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචන ටිකක් පාවිච්චි කරනවා. තේජ භෝගේ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. අන්න පින්වත්නි අපි කතා කරපු මාතෘකාව බුදුරජාණන් වහන්සේ අන්න එතින් ස්පර්ශ කරනවා. මේ තැනැත්තා ධාර්මිකව හරි හම්බ කරපු ධනය තමනුත් පරිහරණය කළා අනුන්ටත් දීලා පින්කමුත් කළා. මේ ධනයට නොඇලී ගත කරනවා. මේ ධනය මගේ කරගෙන ඒකට ඇලිලා ඒකෙන්ම මුසපත් වෙලා ඒකම තමන්ගේ පරමය එහෙම නැත්නම් පරමාධ්‍යාශය කරගෙන එහෙම ගත කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ තමන් දන්නවා මේ ධනය කියන්නේ යම්සි හේතුන් නිසා හටගත්ත දෙයක්. මගේ ව්‍යායාමයේ නිසා හටගත්ත දෙයක්. මේ කර්මානුරූප මට ලැබිච්ච දෙයක්. ඊළඟට මේකෙන් මුසපත් වුනොත්, මේකෙන් මුලා වුනොත් තමන්මයි මේකෙන් පාඩුවක් භුක්ති විඳින්නේ. මේ ධනයේත් ආදීනව දකිනවා. මේ ධනය කියන්නේත් පංචකාම ගුණයක්. අර අපි කතා කරපු ආස්වාදය ආදීනවය මේ ධනයටත් තියෙනවා. මේ තමන් උපයපු භෝගයන්ට මේ ධනයට මේ සියල්ලටම කීර්ති නාමයන්ට රැකී ආරක්ෂාවන්ට මේ සියලු දේටම මේ පංචකාම ගුණයන්ට අර කියන ආදීනවයන් තියෙනවා. ආදීනව දස්සාවි. එනිසා මේ ආදීනවයන් දැකීමින් ඒ ධනය පරිහරණය කරනවා. තමන්ගේ පංචකාම ගුණයන් පරිහරණය කරනවා. නිස්සරණ පඤ්ඤෝ. අන්න අපි අද කතා කරපු මේ නිස්සරණ ප්‍රඥාවකුත් එයා සහිතව ජීවත් වෙනවා. ඒ කියන්නේ යම් පමණක හෝ භාවනාවක විපස්සනාවක ඒ තැනත්තා යෙදෙනවා. එහෙම නැතුව මේ නිස්සරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා පින්වත්නි, අද මේ ධර්ම දේශනාවෙන් මම අවසන් වශයෙන් බලාපොරොත්තු වුණේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පංචකාම ගුණයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් පෙන්눔 කරලා දීලා තියෙනවා. එතකොට අපි මේ මෙතන ඉන්න වැඩි පිරිසක් මේ කම්සප්ප භුක්ති විඳින මේ පින්වතුන්ටත් බුදුජාන් වහන්සේ ඉඩක් දීලා තියෙනවා මේ කම්සබ භුක්ති විඳින ගමම්ම මේ අවස්ථා තුන පිළිබඳව සෑහෙන වැටහීමක් ඇතිව ජීවත් වෙන්නම සඳහා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ අපි අත්දකින කාම ගුණයන් ආදීනව දකිමින් ඒව හරහාම නිස්සරණයක් තේරුම් ගනිමින් ගත කරන්න ජීවත් ගත කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි අපි කී දෙනෙක් මේ තුන්වෙනි පන්තියේ ඉන්නවද කියලා තේරුම් ගන්න වටිනවා. අපි මේ කතා කරපු අවස්ථා තුන ආස්වාදය ආදීනවය නිස්සරණය අපි නිකන් පාසලක පන්ති තුනක් ශ්‍රේණි තුනක් වශයෙන් සැලකුවොත් අපිට ඉතින් තේරෙනවා මේ ආස්වාද පක්ෂය කියන එක හරිය නිකන් පළවෙනි පන්තිය වගේ. ඊට වඩා සෑහෙන ඉහළයි මේ ආදීනව කියන පන්තිය. මොකද ඒක ලේසියෙන් තේරෙන්නේ නැහැ. ඒ වගේමයි ඊටත් වඩා බොහොම උත්කෘෂ්ටයි මේ නිස්සරණය කියන පන්තිය. දැන් පින්වත්නි කල්පනා කරලා බලන්න. දැන් සමහර අදක්ෂ ළමයි ඉන්නවා මේ පළවෙනි පන්තියේම ඉන්නව අවුරුදු ගාණක්. මොකද දෙවෙනි පන්තියට යා ගන්න තරම් දැනුම දිනු වෙලා නැහැ. සමහරු ඉතින් දෙවෙනි පන්තියට ඇවිල්ලා එතන සෑහෙන කාලයක් තිස්සේ ඉන්නවා මොකද තුන්වෙනි පන්තියට යා ගන්න තරම් නුවණ දිනු වෙලා නැහැ. ඒතර අපි හිතුවොත් මේ අදක්ෂ ළමයාය අපි ආදර්ශයට ගත යුතු කියලා අන්න අපිට වර්ධිනවා. ඉතින් අපි අපේ මේ සංසාර ගමනේදී අපි බහුලව ඉඳලා තියෙන පින්වත් මේ පළවෙනි පන්තියේ. ඒ කියන්නේ මේ ආස්වාදයේ දකිමින් තමයි අපි භවයක් පාසා ගත කරලා තියෙන්නේ. නමුත් බුද්ධෝත්පාද කාලයක අපිට ආදීනව කියන ඊළඟ පන්තියට යන්න හැකියාව තියෙනවා. ඒකට සමත් වෙන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟට ආදීනවයත් තේරුම් ගත්තනම් ඒකේ තියෙන බැරෑරුම්කම තේරුම් ගියා නම් අන්න මේකෙන් මිදෙන්න මේ ලෝකයෙන් මිදෙන්න සසරින් මිදෙන්න මාර්ගයක් හොයන්න කෙනෙක් පටන් ගන්නවා. අන්න නිස්සරණ කියන පන්තියට සමත් වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා පින්වත්නි තම තමන්ගේ ජීවිතවලින් අහලා බලන්න තමන් ඉන්නේ මොන පන්තියේද කියලා. තමන් ඉන්නේ ආස්වාද පන්තියේ නම් ආදීනව පන්තියට යන්න උත්සාහවත් වෙන්න. ආදීනව පන්තියේ ඉන්නවා නම් නිස්සරණ පන්තියට සමත් වෙන්න උත්සාහවත් වෙන්න. නිස්සරණ පන්තියෙන් ගත කරනවා නම් ඒක තවදුරටත් උත්කෘෂ්ඨ කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්ම මාර්ගයේ ගමන් කළා. මේ සංසාරයේ දුකින් අත මිදෙන්න උත්සාහවත් වෙන්න. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාටම මේ ධර්ම දේශනා මාලාව එකසේ උදව් වේවා. මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා සලකපු මේ නිස්සරණ ප්‍රතිපදාව අපිත් අනුගමනය කළා. මේ ඉපදිපදි මෙරි මෙරි යන සංසාර ගමනින් අත මිදී ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න අප සියලු දෙනාටම මේ ධර්මදේශනා මාලාව ශක්තියක් ධෛර්යයක් වේවා කියලා ධර්මදේශනා මාලාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා